අදාළව ධර්ම කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන හැමදෙනාම බොහෝම ඕනෑකමින් ශ්‍රවණය කරන්න ඕන ශ්‍රවණය කරන්න ධාරණය කරන්න ඒ තුලින් මේ ජීවිතය සාර්ථක කරගන්න අපි ලොකු අදිස්ථානයක් ඇති කරගන්න ඕන. පින්වත්නි අපි හැම කෙනෙක්ම මේ ගත කරන්නේ සංසාර ජීවිතයක්. මේ සසර ගමන එනකොට අපිට බුද්ධෝත්පාද කාලයක් හම්බෙන්න ඉතාම කලාතුරකින් ඉතාම කලාතුරකින් මනුස්ස භවයක් ලැබෙන්නේ බණ අහන්න ලැබෙන්නේ එහි තියෙන වටිනාකම හඳුනාගෙන ශ්‍රද්ධාව හඳුනාගෙන අපි මේ ධර්ම කාරණාවන් ගවේෂණය කරන්න ඕන. මේ සූත්‍ර දේශනාවට අවතීර්ණ වෙන්නට කලින් අපි මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපි හැමදෙනාටම මේ මනසට යම්කිසි පහසුවක් ඇති කරගන්න පුළුවන් කමක් තියෙන විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව තුළින් බොහෝ වෙලාවට සමාජයේ අපිට අහන්න දකින්න තියෙන කාරණාවක් තමයි මේ මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබලලු මේ මේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මාර්ගඵලයකළු වැඩ ඉන්නේ ආදී වශයෙන් ස්වාමීන් වහන්සේලා පිළිබඳව මේ මෑත ඉතිහාසයේ බොහෝම කුතුහලයට ලක්වමින් බොහෝ ගිහි පින්වතුන් ඒ වගේම සමහර වෙලාවට පැවිදි උතුමන් වහන්සේලා පවා නොයේකුත් ආකාරයක ස්වාමීන් වහන්සේලාව මේ අය රහත් වෙලාය මේ අය සෝතාපන්න වෙලාය ආදී වශයෙන් නොයේකුත් විදිහට මතිමතාන්තර වෙල නියැලෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඕන තරම් ගවේෂණය කරන්න එක එක සමාජ රටාව හඳුනාගන්න අපි ධර්මයේ පිළිබඳ යම්කිසි හැඟීමක් අපිට තියෙන්න ඕන. එහෙම කුතුහලයක් අපිට තියෙන්න ඕන මේ තැනත්තා ඇත්තටම රහත්ද? නේද? බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් මුලාවටපත් වෙලා ආමිෂයෙන් සත්කාර කරනවා එක එක දේවල් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේ නම චබ්බිසෝදන. ඒ කියන්නේ හය පැත්තකින් පිරිසිදුයිද කියලා බලන්න කියලා කියන්නේ යම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ කියන්නේ බුද්ධ කාලේ නම් මේක තිබ්බ කාරණාවක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් මම මහරහතත් පත්වයට පත් වෙලා තියෙන යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් කිව්වොත් එහෙම කීනා ಜಾති මම ಜಾතිය ෂෙයා කරලා තියෙන්නේ ඌසතම් භ්‍රමචරියම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එක මම භ්‍රමචාරී ජීවිතය ඉවර කරපු කෙනෙක් ඌසතම් භ්‍රමචරියම් කතං කරණීයන් නාපරං ඉත්තත්තායාති පජානාති මම කල යුතු කිස කරලා ඉවර වුණ කෙනෙක් මම වැඩ ඉවර කරපු කෙනෙක් මම මාර්ගය පාවිච්චි කරපු කෙනෙක් රහත් වීම සඳහා මට කළ යුතු කිසිම දෙයක් නැහැ කියලා ඥානාති කියන්නේ දැනගන්නවා කියන එකනේ සංජානාති කියන්නේ සංඥාවෙන් දැනගන්නවා. එතකොට පජානාති කියන්නේ ප්‍රඥාවෙන්ම දැනගන්නවා මට ආයෙ කරන්න දෙයක් නැහැ. මම දැන් රහත් වෙලා ඉන්නේ. ආන් එහෙම කවුරු හරි කිව්වොත් මොකද්ද කරන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පුරාවටම විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ හය පැත්තකින් කවුරු හරි මම රහත් වෙලාය කියලා අපෙන් ඇහුවොත් මම රහත් වෙලාය කියලා අපි ළඟට ඇවිල්ලා කිව්වොත් මම ධර්මය අවබෝධ කළා මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා මෙන්න මෙහෙම ස්වභාවයක ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වාසිත පිළිබඳ සතුටක් ඇති කරගන්න එපා. ඒක පිළිගන්න එපා. මම රහත්ය කිව්වා කියලා කවුරු හරි ඒක පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. බොහෝ අය සමහර වෙලාවට ප්‍රතික්ෂේපම කරලා දානවා කවුරු කොහොම මොනවා කිව්වත් ප්‍රතික්ෂේප කරලා දානවා එහෙම වෙන්න විදියක් නැහැ මේ කාලේම රහතන් වහන්සේලා ඉන්න පුළුවන්ද දැන් බව බුද්ධ ධර්මයේ පිරිහිලා තියෙන්නේ ශාසනය පිරිහිලා තියෙන්නේ රහතන් වහන්සේලා ඉන්න බෑ කියලා සමහර අය ප්‍රතික්ෂේප කරලාම දානවා සමහර අය ඒක හොඳට පිළිගන්නවා ඇත්ත තමයි කියලා ඥාතීන් එකතු කරගෙන ධර්මමුණු පුරන් එකතු කරගෙන පිළිකර අරගෙන ගාල් සත්කාර සම්මාන කරන එක හොයලා බලන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ප්‍රශ්න අහන්න. හැබැයි මේක තමයි අමාරු කාරණාව. මෑත සමාජයේ බොහෝ අය බහුස්කృతභාවයෙන් අඩුයි බොහෝ වෙලාවට සමහර අය. ඉතින් අපි හොඳට ධර්මයේ යම්කිසි කෙනෙක්ගෙන් ගැටලුවක් අහන්න ප්‍රශ්නයක් අහන්න ඒ කාරණාව දැනගන්න හොඳට පින්වත්නි අපිට ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන හොඳ දැනුමක් තියෙන්න ඕන හොඳ ගවේෂණය කරලා තියෙන්න ඕන ඒ වගේම ත්‍රිපිටකයට අදාළ අර්ථ කතාව, ඒ වගේම ඊට අදාළ ටීකාවන් පිළිබඳ හොඳ පරිශීලනයක් කරලා ඒ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට බය නැතුව ඒ ප්‍රශ්න විසඳමින් ප්‍රශ්න අහමින් ඒ පිළිබඳ යම්කිසි ඇත්ත තත්ත්වයක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි චබ්බි කියලා කියන්නේ හයටනේ. චබ්බි සෝදන කියන්නේ හය පැත්තකින් පිරිසුදුභාවය බලන්න කියලා කියන. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන කෙනා ළඟට ගිහිල්ලා මේ හය පැත්තෙන්ම පිරිසුදුයිද කියලා හය ආකාරයකින් අරමුණු හය පැත්තකින් ප්‍රශ්න අහන්න කියනවා. පළවෙනි ආකාරය තමයි සතර වෝහාර පිළිබඳව. ඒ කියන්නේ සතර විහාරයේ පිළිබඳ ප්‍රශ්න අහන්න කියනවා. දෙවෙනි එක අහන්න කියනවා ඒ පිළිබඳ හරියට පිළිතුරු දුන්නොත් ඒට සතුටු වෙන්න කියනවා. ආපහු අහන්න කියනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳ ප්‍රශ්න අහන්න කියනවා. ඊට පස්සේ ධාතු 6 පිළිබඳ ප්‍රශ්න අහන්න කියනවා. ධාතු 6න් කොහොමද උපාදාන වෙන්නේ නැතුව ආශ්‍රවයන්ගෙන් කොහොමද මිදුනේ කියලා අහන්න කියනවා. ඒ වගේම තමයි අභ්‍යන්තර බාහිර වශයෙන් ආයතන 6 පිළිබඳව මේ වගේ කොහොමද උපාදානයන්ගෙන් ඈත්ුනේ කොහොමද ආශ්‍රවයන්ගෙන් මිදුනේ Tamange හිත කියලා අහන්න කියලා. ඒ වගේම ඊළඟට අහන්න කියලා කියනවා අභ්‍යන්තර සංඥානක 6 පිළිබඳව අහංකාර මමංකාර මානානුසයෙන් මිදුනේ කොහොමද කියලා අහන්න කියනවා. ඒ කියන්නේ මාන්නෙන්, තෘෂ්ණාවෙන්, ඒ වගේම තමන් කියන අදහසින් කොහොමද අයින් වුනේ? කොහොමද ආශ්‍රවයන්ගෙන් මිදුනේ? ඒ වගේම බාහිර සවිඥානික ශරීර පිළිබඳවත් අහංකාර මහා මමංකාර මානානුසයන්ගෙන් කොහොමද අයින් වුනේ කොහොමද මිදුනේ කියලා මෙන්න මේ 6. පළවෙනි එක තමයි සතර වෝහාර, සතර වෝහාර, දෙවෙනි එක පංච උපාදානස්කන්ධය, තුන්වෙනි එක ධාතු 6 පිළිබඳව හතරවෙනි එක අභ්‍යන්තර බාහිර ආයතන 6 පිළිබඳ පස්වෙනි එක අභ්‍යන්තර සංඥානක කය 6 වෙනි එක බාහිර සංඥානක කයවල් පිළිබඳ. ඉතින් මෙන්න මේ 6 පැත්තකින් ප්‍රශ්න අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි අට කතාවේ මේට අදාළව සඳහන් කරනවා සමහර වෙලාවට ඊටාම දක්ෂ බහුශ්‍රද භාවයෙන් යුක්ත අයට මේ විදිහට මේ හය පැත්තකින් ඕනම කෙනෙක් ප්‍රශ්න අහුවොත් හොඳට පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා කියනවා. බොහෝ ඇසූ පිරූ තැන් තියෙන බොහෝ ඇසූ පිරූ තැන් තියෙන බොහොම බහුසෘතභාවයකින් යුක්ත ස්වාමීන් වහන්සේ නමකට මේ හය පැත්තෙන්ම ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් තියෙනවා කියනවා. හය පැත්තෙන්ම ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් තියෙනවා කියනවා. ඒ වගේම සමහර පුතඥ භාවයේ ඉන්න විසුණු වහන්සේලා රහතන් වහන්සේ හා සමානම යම්කිසි සිහියෙන් ඉන්න ඒ පුතජන භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා හා සමානව පිළිවෙතේ ඉන්නවා කියලා කියනවා. ඒ නිසා මේ ආය පැත්තකින්ම මේ ගැටලුව විසඳවුවත් යම්කිසි උපක්‍රම කරමින් යම්කිසි කියන්නේ උපක්‍රම උපායශීලී ලෙස ආගමන ප්‍රතිපදාවාදී දේවල් බලමින් නොයෙකුත් උපක්‍රම කරමින් මේ පිළිබඳව ගවේෂණය කරන්න මේ පිළිබඳව දැනගන්න කියලා සඳහන් කරනවා. ඒකට මම පුංචි කතාවක් ගන්නවා මජ්ක්‍ධිම නිකායේ මත්ත කතාවේ තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා පින්නපාතික ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් හැටියට තමයි පින්නින් ඉඳලා තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේගෙන් මේ රහත් තත්ත්වය පරික්ෂා කරලා බලන්නට ඕන කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් සාමණේර නමක් සමග එකතු වෙලා කැලණි ගඟේ පැම්පහසු වෙන්න ගිය වෙලාවක සංඥාවන් නිකුත් කරලා තියෙනවා පුළුවන් නම් රහත්ද නැද්ද කියලා බලාගන්න කියලා. ඊට පස්සේ පැම්පහස වෙන ගමන් මේ පින්නපාතික ස්වාමීන් වහන්සේ පැම්පහස වෙවි ඉන්න ගමන් වතුරට බහැලා සාමණේර නම් මොකද්ද කරලා තින්නේ පින්වත්නි? හිමීට යටින් කිමිදලා ගිහිල්ලා කකුල අල්ලලා තියෙනවා. මේ වෙලාවේ අර පින්නපාතික ස්වාමීන් වහන්සේ කිඹුලෙක් වෙන්න ඇති කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්න දෙනවා මගේ කකුල ඇල්ලුවේ කිඹුලෙක් කියලා හිතලා. ඉතින් මේ වෙලාවේ දැනගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මහා කැළඹීමකටපත් වුණා, ලුමුදහ ගන්න වෙලා, බය වෙලා එහෙනම් මේ ස්වාමීන් වහන්සේ රහත් නෑ කියලා ආන් එහෙම උපායශීලීව දැනගෙන ඉඳලා මහරහතන් වහන්සේ නමකට ඔළුවට හෙන වැදුනත් කිසිම බයක් ඇති ගැනීමක් ආදී කිසිම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං තණ්හාව ප්‍රහාණය කළ මේ මහා උතුමන් වහන්සේට බයක් ඇති ගැනීමක් ලුමුගහ ගැනීමක් ඇති වෙන්න විදිහක් නැහැ. නේද? ආන් වගේ ඒ විතරක් නෙමෙයි ඒක රජ කෙනෙක් මහරහතන් වහන්සේ නමක්ද කියලා එක ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳ සැකහිතිලා Taman රජමැදුරට ගෙන්න ගන්නවා දාණයට. රජමැදුරට පින්වත්නි දාණයට එක වැඩම කරගෙන ඇවිල්ලා උන්වහන්සේ වදාහිඳ වෙලා උන්වහන්සේට දැනෙන්න අතේ මසංගෙඩි ටිකක් තියාගෙන මසංගෙඩි පළතුරු වර්ගයක් අතේ තියාගෙන මෙරික මෙරික ඉඳලා තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ කටට කෙල වුණලා තියෙනවා. ඉතින් මේ රජතුමා දැනගෙන ඉතන මහරහතන් වහන්සේ නමක් නා රස තෘෂ්ණාව අයින් කරපු කෙනෙක් ප්‍රහාණය කරපු කෙනෙක්. එහෙනම් මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් නෙමෙයි කියලා දැනගෙන තියෙනවා. ඒ වගේම තවත් රජ කෙනෙක් එක්තරා ඇස් පෙනීම දුර්වල මහරහතන් වහන්සේ නමක් ඇත්තටම ඉඳලා තියෙනවා. මේ මා සංඝස්තවීර මහරහතන් වහන්සේට පිඬුසිඟා වඩින්න විදිහක් නැහැ. ස්වාමීන් වහන්සේලා තමයි දානය අරගෙන ඉන්නේ. ඉතින් මේ රජතුමා මේ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේද කියලා පරීක්ෂා කරන්න ගල්ලෙන කිට ගිහිල්ලා ඇස්පෙනීම දුර්වල නිසා සර්පෙක් කකුලෙන් අල්ලනවා වගේ මේ ස්වාමීන් වහන්සේගේ කකුලෙන් අල්ලලා තියෙනවා. ඒ වෙලාවේ ඇත්තටම මහරහතන් වහන්සේ නමක් ඉඳලා තින් ඉතින් කිසිම බය වීමක් පැතිගැන්වීමක් ඇති වෙලා නැති නිසා රජතුමාම එතන ඉද්දි අහලා තියෙනවා කවුද මේ මේ කවුද මෙතෙන් ආවේ හරි අහලා තියෙනවා. ඊට පස්සේ මේ රජතුමාගේ නම සඳහන් කරනකොට ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මට ඔබගේ සුවඳ දැනුණා. මට රජතුමා කියලා දැනුණා කියලා. එහෙනම් බලන්න බය වීමක් තැති ගැනීමක් ලුම් දැහැ ගැනීමක් නැතුව ඒ මහරහතන් වහන්සේ නමකින්ද උන්වහන්සේ ඒ විදිහට වැඩ හිටියා. ආන් වගේ එක එක උපක්‍රම කරලා තියෙන්නේ බුද්ධ කාලයේ ඉඳන්ම මේ වගේ ගැටලු මේ වගේ තත්වයන් තිබිලා තියෙනවා පින්වත්නි. ඒ නිසා අපි හැමදෙනාටම මේක බොහොම වටිනා සූත්‍ර දේශනාවක්. ඉතාලම සන්තෝෂයෙන් ගවේෂණය කරන්න ඕන ත්‍රිපිටක පොත් වහන්සේ ගිහින් බලන්න ඕන ධර්ම ශ්‍රවණය කරලා මේ පැයක පමණ කාලයක් විනාඩි 50ක වගේ කාලයක් අපිට මේ සූත්‍ර දේශනාවට ප්‍රබල සාධාරණයක් ඉස්ස සිද්ධ කරන්න බෑ. ඉතින් අපි මේක හොඳට පරිශීලනය කරන්න ඕන බොහොම රසවත් සූත්‍ර දේශනාවක්. ඉතින් ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ අහන්නේ පළවෙනි කාරණාව හැටියට අපිට කෙලින්ම අහන්න කියන්නේ මහරහතන් වහන්සේ නමක්ද කියලා ඇහුවොත් ඒක පිළිගන්නත් එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. පළවෙනියට මහන්න ඕන සත භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සතර වෝහාර පිළිබඳ දේශනා කරලා තියෙනවා. සියල්ල දන්නා, සියල්ල දක්නා, දස බලධාරී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතර වෝහාරයන් පිළිබඳ දේශනා කරලා තියෙනවා. ඒ වෝහාරයන් පිළිබඳ ඔබගේ ඔබට ආශ්‍රවයන් හටගන්නවද? ඔබට උපාදානයන් නැද්ද? ආදි වශයෙන් ප්‍රශ්න අහන්න කියනවා. ඒ උපාදානයන් කියලා සඳහා ඒ කියන්නේ සතර වෝහාරයන් කියලා කියන්නේ සතර විවහාරයන් කියන එකට. එතකොට මේවා සඳහන් කරනවා ඇහෙන් දකින රූප පිළිබඳ දිට්ටි වෝහාරය හැටියට. ඒ කියන්නේ ඇහෙන් දකින රූප රූපාරම්මන තියෙනවානේ. ඇහැට ගෝචර වෙන රූපේ පිළිබඳ ඒ කියන්නේ දිට්ඨිය හැටියට ඒ කියන්නේ දැක්ම හැටියට දිට්ඨි වෝහාරයක් හැටියට ඒ වගේම කනින් අහන දේවල් පිළිබඳ ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු 6 හතරකට බෙදලා තමයි මේ වෙන් කරන්නේ. හතර ඒ කියන්නේ වෝහාර කියලා කියන්නේ හතර විවහාරයක් අරමුණු 6 හතරකට බෙදලා මෙතනදී විස්තර කරන්නේ. ඇහෙන් දකින දේවල් දිට්ඨෝහාර හැටියට කනෙන් අහන දේවල් සුතබෝහාර හැටියට ඒ වගේම නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස ඒ වගේම මේ ශරීරයට දැනෙන ස්පර්ශ මුත හැටියට මුත ඕහාර හැටියටත් මනසට දැනෙන ධර්ම ආරම්මණය සඳහන් කරන විඤ්ඤාත හැටියට ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත හැටියට තමයි මෙන්න මේ කරුණු හතර ඉදිරිපත් කරන්නේ එතකොට මෙන්න මේ පිළිබඳව කොහොමද ඔබට දැනෙන්නේ කියලා තමයි ප්‍රශ්න අහන්න ඕන. එතකොට මේ මහරහතන් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම රහත්ය කියලා කවුරු හරි කියනවා නම් ඒ තැනත්තා මේක විසඳන්න ඕන. මේ ආරම්මන පිළිබඳ මගේ හිතේ මට එහෙම ඇලීමක් නැහැ. එහෙම නැත්නම් මට මේවා පිළිබඳ ගැටීමක් නැහැ. ඒ වගේම මට මේක චන්දරාගයක් නෑ මේක කාමරාගයක් නෑ මේ පිළිබඳ මට තෘෂ්ණා දිට්ඨියක් ඇත්තේ නැහැ මේ පිළිබඳ කියලා මගේ හිත ඒක නිසා මේ වගේ මිදුණා රූපාරම්මණයෙන් මිදුණා, සද්දාරම්මණයෙන් මිදුණා ආදී වශයෙන් මේ සියලු දේ පිළිබඳ මගේ හිත මිදුණාය කියලා පිළිතුරු දුන්නොත් එහෙම ඒ පිළිබඳ බොහෝම සතුට උපදවා ගන්න කියනවා. එහෙම සතුට උපදවාගෙන නැවත නැවත නැවත නැවත ප්‍රශ්න අහන්න කියන ඊළඟ ප්‍රශ්නෙත් අහන්න කියනවා. ඒ කියන්නේ හය පැත්තකින් පිරිසුදුයිද කියලා බලන්න කියනවා. පළවෙනි එක තමයි සතර වෝහාරයන් පිළිබඳව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම පිළිබඳව මේ පිළිබඳ ඇලීමක් තියනවද මේ පිළිබඳ ගැටීමක් තියනවද මේ පිළිබඳ චන්දරාගයක් තියනවද කාමරාගයක් තියනවද මේ පිළිබඳ මාන්නයක් තියනවද මේ පිළිබඳ තණ්හාව තණ්හාදිත්‍යයක් තියනවද මේ පිළිබඳ ආදී වශයෙන් මේ වගේ හිත මිදුනද කියලා පරීක්ෂා කරලා බලනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි හරියට පිළිතුරු දුන්නොත් සතුටු වෙන්න අභිනන්දනය කරන්න අනුමෝදන් කරන්න ඊට පස්සේ ඊළඟට අහන්න කියලා කියනවා සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරලා තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදාන ස්කන්ධ පංචකය දේශනා කරලා තියෙනවා. ඔබට මේ උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳව උපාදානයක් නැද්ද? ආශ්‍රවයන්ගෙන් මේ හිත මිදුණද කියලා අහන්න කියනවා. එතකොට උන්වහන්සේ විස්තර කරන්න ඕන මගේ හිත මගේ හිත මේ වගේ මිදුණ මෙන්න මේ විදිහට රූපේ පිළිබඳ වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳ සංකාර පිළිබඳ විඥාන පිළිබඳ තමන් වහන්සේට දැනෙන හැටි ඉදිරිපත් කරන්න ඕන. මේ රූපේ කියලා කියන්නේ බොහොම දුබල දෙයක්. මේක ආසාදේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නොඇලීමක් ඇති කරගන්න ඕන වස්තුවක්. අර සංයුත්තනිකායේ පේන පින්දූපම සූත්‍රයේ තියෙනවනේ නේද? මේ ඇස් ඇති පුරුෂයෙක් ජලාශයකට යන වැස්ස වෙලාවක එහෙම නැත්නම් ජලාශයකට වතුර වැටෙනකොට ඒ දිහා බලා ඉන්න එක පෙන පිපෙනවා. ඒ පෙන වෙලා හරයක් නැති බව හඳුනා ගන්නවා. ඒ පෙන බොල් දෙයක්, හිස් දෙයක් කියලා හඳුනා ගන්න. මේ පෙන ගොඩෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා අන් එහෙම රූපය පේන පින් රූපමන් පේන පෙන ගොඩක් වගේ හඳුනා ගන්න කියන. ආන් වගේ මේ රූපයේ පිළිබඳ විස්තර කරන්න ඕන මේක දුබල දෙයක්, මේක අබල දෙයක්, මේක දුර්වල දෙයක්, මේක ඇලීමක් ඇති කරගන්න බැරි දෙයක්, මේක ආස්වාදයක් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේක ඇලෙන්න ඕන දෙයක් නෙමෙයි, මේක අභිනිවේෂණය කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, දික්තියෙන් මේක දැඩි කොට ගන්න, උපාදානය කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ දැඩි කොට ගැනීම මේක හා සමානව මේකත් එක්ක කටයුතු කරන එකට අභිනිවේෂණය කියලා කියනවා. එතකොට මෙහෙම කරගන්න ඕන දෙයක් නෙමෙයි මේ රූපයෙන් මගේ හිත මිදුණා. මේ රූපය හා සම්බන්ධ තියෙන උපාදානයෙන් මගේ හිත ගැලවුණා. මම ආශ්‍රවයන්ගෙන් මගේ හිත මිදුණා. ඒ වගේම වේදනාව ආදී පිළිබඳ චක්කු සම්පස්සජය, සෝත සම්පස්සජ ආදී වශයෙන් වේදනාවන් තියෙනවා. මේ වේදනාව දුබල දෙයක්, මේක අබල දෙයක්, මේක දුර්වල දෙයක්, මේක ඇලිය යුතු දෙයක් නෙමෙයි කොපමණ වේදනාවන් අපි විඳලා තියෙනවද පුංචි කාලේ නම් මේ සියල්ල ඉතුරු කරගන්න බෑ මේක බුබුලක් වගේ දෙයක් මේක දිය බුබුලක් මේක හරයක් නැති දෙයක් මේක බොල් දෙයක් මේක තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මහා වටිනා දෙයක් නෙමෙයි මේක ඇලීමක් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක නොඇලීමක් ඇති කරගත යුතු දෙයක් මේක හිස් දෙයක් ආදී වශයෙන් වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳවත් එහෙමයි සංකාර විඥාන ආදී පිළිබඳ උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳවම අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ ප්‍රශ්න අහනකොට නිවැරදි ලෙස පිළිතුරු ලබා දෙනවා නම් ඒ වාසිතය ඇත්තටම මේ තනත්තාගේ හිත උපාදානයන්ගෙන් මිදලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ උපාදානයන්ගෙන් මිදලා තියෙන්නේ ආශ්‍රවයන්ගෙන් මිදලා තියෙන්නේ කියලා සතුටු වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අභිනන්දනය කරන්න ඕන සතුටු වෙන්න ඕන එතනින් නතර වෙන්නේ නැතුව ආපහු අහන්න ඕන ධාතු 6 පිළිබඳව සම්මා පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධාතු හයක් දේශනා කරලා තියෙනවා. සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ ධාතු හයක් දේශනා කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන හැටියට. එතකොට මේ ධාතු පිළිබඳ ආයස්මතුන් කොහොමද හිතාගෙන ඉන්නේ? ආයස්මතුන්ගේ හිත මේ හය ආකාරයක ධාතුන්ගෙන් උපාදානයන් උපාදාන කරන්නේ නැද්ද? ඒ වගේම ආශ්‍රවයන්ගෙන් හිත මිදුණද මේ පිළිබඳ තියෙන ආශ්‍රවයන්ගෙන් හිත මිදුණද කියලා අහන්න ඕන. එතකොට ඒ තනත්තාට ඒ මහරහත් භාවයට පත් වෙලා ඉන්නවා නම් පිළිතුරු මෙසේ දිය යුතුයි. කොහොමද මේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ විඥාන ආදී මේ ධාතු මේ ධාතු සියල්ලක්ම ආත්ම වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේ ධාතුන් එකක්වත් තමා කියලා ගන්න පුළුවන් කමක් නැහැ. පඨවි ධාතුව, ආපෝ ධාතුව ආදී මේ කිසියම්ම දෙයක් තමා කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආත්ම වශයෙන් ආත්ම වශයෙන් නිස්සෘත වෙලා නැහැ. අනිශ්චිතයි. ආ තමා කියලා ගන්න පුළුවන් කමක් නැහැ. තමා වශයෙන් කිසිම දෙයක් ගන්න පුළුවන් කමක් නැහැ. මේක කිස් දෙයක්, මේක බොල් දෙයක්, මේක ඇලී යුතු දෙයක් නෙමෙයි. මේක ඡන්දය ඡන්දය කැටි කරගන්න ඕන දෙයක් නෙමෙයි මේක අබිනිවේෂණය කළ යුතු දෙයක් නෙමෙයි තෘෂ්ණාවෙන් මාන්නේ මේක මෙන්න මෙහෙම දෙයක් කියලා තමන්ගේ හිත මේ වගේ මිදුනා කියලා කියන්න ඕන මට මේ ධාතු 6 පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 පිළිබඳව ආත්ම අදහසක් ඇත්තේ නැහැ තෘෂ්ණාවෙන් දිත්තේන් ආදී වශයෙන් මේක නිස්සිතව මං වාසය කරන්නේ නැහැ මගේ හිත මේව උපාදානය කරන්නේ නැහැ. මගේ හිත මේ ආශ්‍රයයන්ගෙන් මිදුණාය කියලා පිළිතුරු ලබා දෙනව නම් සතුටු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් ඒ තනත්තාගෙන් අහන්න කියනවා. හොඳයි ඔබ මේ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්න ආශ්‍රමතුනි සියල්ල දන්නා සියල්ල අපි තව ප්‍රශ්නයක් අහන අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අභ්‍යන්තර බාහිර වශයෙන් ආයතන හයක් දේශනා කරනවා ඇහැයි රූපයයි ආදී වශයෙන් කනයි ශබ්දයයි නහයයි ගන්ධයයි ආදී වශයෙන් අභ්‍යන්තර බාහිර වශයෙන් ආයතන හයක් දේශනා කරනවා. මේ ආයතන හය පිළිබඳව උපාදානයන්ගෙන් ඔබගේ හිත මිදුනද? ආයතන 6 පිළිබඳව උපාදානයන්ගෙන් ඔබගේ හිත මිදුනද? ආයතන 6 පිළිබඳව ආශ්‍රවයන්ගෙන් ඔබගේ හිත මිදුනද? කොයි වෙලාවේද, කොයි කාලයේද, කොහොමද ඒක මිදුනේ කියලා අහන්නේ කියලා. එතකොට මෙහෙම පිළිතුරු ලබා දෙනවා නම් මම ඇහැයි ඒ වගේම රූපයයි ඇහැයි රූපයයි නිසා හටගන්න චක්කු විඥාණයෙන් දැනගන්න ඕන දැකගන්න ඕන සියලුම ධර්මයන් පිළිබඳව සියලුම ධර්මයන් පිළිබඳ නොවැළීමක් ඇති කරගෙන ඉන්නේ රාගයක් ඇති කරගෙන ඉන්නව නෙමේ නොවැළීමක් නම් ඇති කරගෙන කියන්නේ මේවා පිළිබඳ ඇලීමක් ඇති කරගත යුතු නැහැ ඒ වගේම ඡන්දයක් ඇති කරගත යුතු නැහැ. මෙතනදී සඳහන් කරන්නේ තෘෂ්ණා ඡන්දයක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම යම්කිසි උපාදානයක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම තමයි අබිනිවේෂණයක් තෘෂ්ණාවයි දිට්ඨියත් එක්ක තියෙන ඒ කියන්නේ තද තදින් ගත්ත ගතිය එකත් එක කරන කොටගෙන ඒවා සමග එකට වාසය කරන ගතිය මේ හිත හිතට ගැලවෙන්න දෙන්නේ නැතුව බැඳිලා වගේ තියෙන ගතිය තෘෂ්ණාවෙන්, දික්තියෙන් මේ හිත බැඳිලා වගේ තියෙන ගතියට කියනවා අබිනිවේෂණය කියලා. එතකොට උන්වහන්සේ පිළිතුරු දෙනවා නම් ඇහෙන් දත යුතු, චක්කු විඥාණයෙන් දත යුතු සියලු ධර්ම පිළිබඳව, සෝත විඥාණයෙන් දත යුතු සියලු ධර්ම පිළිබඳ, ගාන විඥාණයෙන්, ජීව විඥාණයෙන්, කාය විඥාණයෙන්, මනෝ විඥාණයෙන් කියන මේ වගේ දත යුතු සියලු ධර්ම පිළිබඳව මගේ හිත ඇලීමක් ඇති වෙන්නේ නැහැ. මගේ හිතට තෘෂ්ණාවට අදාළ ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තණ්හා දික්ටි වශයෙන් තදින් වැඩිව ගන්න ගතියක් නැහැ, උපාදානයක් නැහැ. ඒ වගේම අභිනිවේෂණයක් නැහැ. තණ්හාව දික්ටියට අදාළව ඒවත් එක්ක තද බල සම්බන්ධයක් මගේ නැහැ. ඒ හින්දා මගේ හිත මෙන්න මේ ආයතන හයෙන් අත මිදුණා. මගේ හිත උපාදානයෙන් අයින් වුණා. මගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන් මේ සම්බන්ධයෙන් ආයතන 6ට අදාළව සියලු ආශ්‍රවයන් මගේ හිත දුරු කළා සියලු ආශ්‍රවයන්ගෙන් මගේ හිත මිදුණා ආදී වශයෙන් සඳහන් කරනවා නම් බොහෝම සතුටු වෙන්න කියනවා අභිනන්දනය කරන්න කියනවා අනුමෝදන් වෙන්න කියනවා ඒ විතරක් නෙමෙයි තව ප්‍රශ්නයක් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර බෝහාර පිළිබඳ පිළිතුර ලබා දුන්න, ඒ වගේම පංච පාදානස්කන්ධය පිළිබඳ පිළිතුර ලබා දුන්න, ඒ වගේම ධාතු 6 පිළිබඳ පිළිතුර ලබා දුන්න, ආයතන 6 පිළිබඳ පිළිතුරු ලබා දුන්න ආයස්මතුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේගෙන් අහන්න කියනවා ඔබට අභ්‍යන්තර සංඥානක කය පිළිබඳව අහංකාර මමංකාර මානානුසයක් තියනවද ඒකෙන් හිත මිදුනද කියලා අහනවා කියන්නේ අභ්‍යන්තර සංඥානක කය පිළිබඳව කියලා කියන්නේ අපි මේ දරාගෙන ඉන්න බඹයක් විතර උස ශරීරය ඒ වගේ මේ ආශ්‍රය කරගෙන තියෙන විඥාණය පිළිබඳව අහංකාර කියලා කියන්නේ මාන්නයට මමංකාර කියලා කියන්නේ තෘෂ්ණාවට අහංකාර මමංකාර මානානුසය මාන්නය ඒ වගේම තෘෂ්ණාව ඒ වගේම තමයි මානානුසය කියලා කියන්නේ තමන්ම කියන වගේ අදහසක් මේ වගේන් තමන් හිත මිදුනද තමන් හිත මිදුනද සියලු ආශ්‍රවයන්ගෙන් මේ පිළිබඳ මිදුනද කියලා අහනකොට ඒ අය පිළිතුරු දෙන්නේ කොහොමද එහෙමයි ස්වාමීන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකකින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා. ධර්ම දේශනාව ශ්‍රවණය කළාට පස්සේ මට බුදු පියාණන් වහන්සේ පිළිබඳ විශාල ශ්‍රද්ධාවක් ඇති වුණා. විශාල ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ මම කල්පනා කරා කොහොමද කල්පනා කරේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා ගිහිගෙදර බොහොම සම්බාධ සහිතයි කෙලෙස් දූවිලි ඇවිස්සෙනවා කෙලෙස් වලට බරයි ඒ නිසා මම අභ්‍යවකාශයක් වගේ මට පැවිදි වෙන්න තිබ්බනම් හොඳයි ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං සංකලකිත්තං කැරකෙන සකක් වගේ ඒකාන්ත පරිපූර්ණ කරගෙන මට භ්‍රමචර්යාවේ හැදිරෙන්න ඕනේ කියලා කල්පනා කරා ඊට පස්සේ මම එහෙම කල්පනා කරලා ඒ කියන්නේ ගිහිගෙදර සම්බාධෝ ගරාවාසෝ බොහොම අපහසුයෙන් ගිහිගෙදර මට ඉන්න වෙන්නේ මේක පිළිවෙතේ යෙදෙන්න බෑ මට රජාපතෝ අභෝගාසව පබ්බජ්ජා මං කොහොම හරි කල්පනා කරලා පැවිදි වෙන්න ඕනේ මේක පරිපූර්ණව මේ පිළිවෙතේ යෙදෙන්න ඕනේ කියලා යම්කිසි දවසක මම කල්පනා කරලා මම එහෙම කල්පනා කරපු මට අපං වා භෝගස්කන්ධම් පහය මහන්තං වා භෝගස්කන්ධම් පහය අපං වා ඥාති පරිවර්තම් පහය මහන්තං වා ඥාති පරිවර්තම් පහය කියලා මට තිබ්බ සුළු හෝ එහෙම නැත්නම් මහත් වූ භෝගස්කන්ධය මං අතහැරලා දාලා අම්මලා තාත්තලා අඬද්දි ඥාතින් අඬද්දි මං මේ සියලු ඥාතින් අතහැරලා දාලා මගේ කෙස් ඇවුල් බාලා කසාවතක් දරාගෙන මම මේ ශාසනයේ ප්‍රෞජ්ජා භූමියටපත් වුණා ප්‍රෞජ්ජා භූමියට මමපත් වෙලා ඒ මම සම්පූර්ණ මගේ ආකල්ප වෙනස් කරගත්තා. මම ශරීරයෙන් මගේ කෙස් රැවුල් බහලා මහා විවරණ භාවයට මාවපත් වුණා. ඒ විතරන්නේ මට පිරිකර වලින් මාව මේ කහට ගහපු ඇඳුමක් ඇඳගන්න තත්ත්වයටපත් වුණා. මේ ඇත්ත දන්නවා අපේ ඇඳුමකට කහට වැටුනොත් වටිනාකම වැඩි වෙනවද අඩු වෙනවද? වටිනාකම අඩු වෙනවා. එතකොට කසාවතත් කහට ගහපු පඳු පෝපු මේ චීවර කියලා කියන වටිනාකම බොහොම අඩු දේවල්. නේද? පරිස්කාර වලින් ඒ වගේම පාත්‍රයක් පවා කිහිප වතාවක් ගිනි ගොඩේ පුච්චමින් අරගෙන වටිනාකම බොහෝ බාල කරලා ඒ ලෝහයේ වටිනාකම අඩු වෙන විදිහට පුච්චමින් තල තෙල් ගාලා පාවිච්චි කරන தත්ත්වයට මම වෙනස් ගිහියාගෙන් වෙනස් ආකාරයකට පැමුණුණා. ශරීරයෙන් මම වෙනස් ආකාරයකට පැමුණුණා. පරිස්කාර වලින් මම වෙනස් ආකාරයකට පත් වුණා. ඒ වගේම මම ජාතියෙන් වෙනස් වුණා. මම බුදුන් වහන්සේ පොරවන විදිහට මේ සිවුර පොරවන தත්ත්වයටපත් වුණා. බුදුන් වහන්සේ ඇඳපු විදිහට මේ අඳනේ අඳින තත්ත්වයට මම පත් වුණා. මගේ ජාතිය වෙනස් වුණා. මම අම්මගේ પરම්පරාව තාත්තගේ પરම්පරාව නෙමෙයි මම භාග්‍යවතුන් වහන්සේගේ પરම්පරාවට ඇතුළත් වුණා. ඒ වගේම මම එහෙමපත් වුණා. මට මම සීලවන්ත වුණා. මම සියලු සත්‍යයන් කෙරෙහි බොහොම දයානුකම්පාවෙන් වාසය කරන්න අත්තානුවාද භය ඇති කරගෙන මම සීලයෙන් මගේ හිත මට චෝදනා කරන්නේ නැති වෙන විදිහට මම සියලු සත්වයන් කෙරෙහි මේ ලෝකේ ජීවත් වන අනන්ත චක්‍රාවාදවල ජීවත් වන සියලුම සත්වයන් පිළිබඳව සුඛිනෝ වාකේ බිනෝ හොන්තු ආදී වශයෙන් සියලු සත්වයන් සතුටින් ඉන්න ඕන කාටවත් හානියක් වෙන්න බෑ විශාල පීඩනකාරී මේ සංසාර ජීවිතයේ සියලු දෙනා දුකෙන් අත මිදෙන්න ඕන මම දඬුමුගුරු අතහැරලා දැම්මා මම සියලු දෙනාට හිතානුකම්පිය දයාවෙන් කටයුතු කරන තත්ත්වයටපත් වුණා. මම කිසියම්ම දෙයක් හොරකම් කරන්නේ නැති විදිහටපත් වුණා. ලැබෙන දෙයක් විතරක්ම මම ලබා ගත්තා. මම දුන් දේ විතරක්ම ගත්තා. මම යමක් ගන්න බලෙන් ගන්න ගියේ නෑ. මම ඒ වගේම ග්‍රාම ධර්මයක් වුණ ඒ අග්බාමචරයයන් මම වැළකුණා. ඒ පහත් ධර්මයේ මේ තුන ධර්මයෙන් මං අයින් වුණා. ඒ වගේම මම කාටවත් බොරු කියන්න ගියේ නෑ. මං ඇත්තම ඇත්තට ඇත්ත ගලපමින් කියන්න පටන් ගත්තා. ඒ වගේම මම මනවඩන ප්‍රියඋපදවන වචන කතා කරන්න පුරුදු වුණා. ඒ වගේම මම දෙදෙනෙක් සමගි වෙන වචන කතා කරන්න පුරුදු වුණා. ඒ වගේම මම සැරෙන් කතා කරන එක අඩු කරා. ඒ වගේම මම අර්ථවත් දෙයක්ම කතා කරන විදිහට බාටපත් වුණා මේ විදිහට බොහෝ බොහෝ විදිහට සීලය පිළිබඳ විස්තර කරනවා. සීලය පිළිබඳ විස්තර කරලා මම ආර්ය සීලයෙන් බොහොම සම්පූර්ණ වුණා. මගේ ජීවිතය මම වැරදි ජීවිතයක් නෙමෙයි මට මාව මගේ ජීවිතය මම සිව්පසය ලබාගන්නේ රජී රැකියා ආදී කරලා නෙමෙයි. වෙළඳාම් ගොවිතැන් ආදී දේවල් කරලා නැහැ මම ඒ ඔක්කොම අයින් කරා මම ඒ හැම එකකින්ම අතමිදලා මම අනිත් අයට අයිති වුණ ජීවිතයක් හැටියට මගේ ජීවිතේ මම ගත කරන්නේ මම මගේ මාන්නේ අඩුවෙන් මගේ සියලු දේවල් දරාගෙන මම ඒ සියලු වෙලාව ඉතිරි කරගෙන ආයාසයෙන් ගිහි අය ආයාසයෙන් ධනය හම්බ කරනවා ඒ ධනය හම්බ කරන්නේ ආයාසයෙන් මම ඒකෙන් අත මිදලා මම ලැබෙන සෙනසුනකින් ලද ජීවරයකින් සතුටු වෙන විදිහට ලද ආහාරයෙන් සතුටු වෙන විදිහට මගේ ජීවිතය වෙනස් කරගත්තා. මම ආර්ය සීලස්කන්ධයට පැමිණුණා. ඒ විතරක් නෙවෙයි මම මගේ ඉන්ද්‍රියන් සංවර කරගත්තා. අතීතයේ මේ ඇහැහින්දා ඇහෙන් ගත්ත අරමුණු හින්දා කණෙන් නහයෙන් දිවෙන් ආදී ගත්ත අරමුණ නිසා මට ගොඩාක් දුක් ලැබුණා. මට බොහෝ ඇලීම් ඇති වුණා. මට බොහෝ ගැටීම් ඇති වුණා. මේ බණ අහන බණ කියන වෙලාවේ පවා අපි අපේ ජීවිත ආවර්ජනය කරන්න අපි දක්ෂයි නම් අපේ ජීවිතවලට බොහෝ අය අම්මා තාත්තා නැතුණාට පස්සේ ගොඩාක් දුක් විඳිනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් අම්මා තාත්තා ඉද්දී අපි සතුටින්මද හිටියේ කියලා. සමහර වෙලාවට බොහෝ දුකින් ඉඳලා තියෙනවා. ඒ අය හිටියත් නැතත් අපිට දුක් ලැබිලා තියෙනවා. ඇලීම් ගැටීම් මුලාවීම් නිසා බොහෝ දුක් ලැබුණා. මේ සියල්ලගෙන්ම ඇහැ නිසා තමයි, කන නිසා තමයි මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන. මේවා සංවර කරගන්න ඕන ආදි වශයෙන් ඉන්ද්‍රිය සංවර සීලයෙන් ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලයට මම පැමිණුණා. ඒ විතරක් නෙමේ අභික්කන්තේ, පටික්කන්තේ, ආලෝකිතේ, විලෝකිතේ, සම්මිජ්ජිතේ, පසාරිතේ, උච්චාර පස්සාව කම්මේ, ගතේටිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ අසිතේ පීතේ කායිතේ සායිතේ ආදී වශයෙන් මම සම්පජානකාරයේ මම අතපය දිගහරිනකොට පවා වැසිකිලි කැසිකිලි කරනකොට පවා මම සති සම්පජානනයේ යුක්තව ආර්ය සති සම්පජානනයෙන් කටයුතු කළා මම මෙහෙම ආර්ය සීලස්කන්ධයෙන් ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් ආර්ය සති සම්පජානනයෙන් කටයුතු කරන මට බොහෝම නිදහසක් දැමුණා. මම මගේ මේ සිවුරු දරාගෙන මගේ කයට ගැළපෙන ආහාරයක් ලබා ගනින් මම බොහොම සතුටින් ලද දෙයින් සතුට වෙන කෙනෙක් හැටියට මම පිඬුසිඟා ඇවිල්ලා පළගත් බැඳගෙන ඉඳගෙන මම ප්‍රඥාව විනාශ කරන නිවන ආවරණය කරන ආවරණානන් නීවරණ නිවන ආවරණය කරන පංච නීවරණයන්ගෙන් මගේ හිත මුදවන්න මම උත්සාහ කළා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් ප්‍රහාණය වන විදිහට මම කර්මස්ථානයක් වැඩුවා. ඒ නිසාම මට මේවා අයින් කරන්න පුළුවන් කමක් ලැබුණා. මට ධ්‍යාන උපදවා ගන්න පුළුවන් කමක් ලැබුණා. ධානයේකට තියෙන සතුරුම ධර්ම තමයි කාමච්ඡන්ද ව්‍යාපාදිය. ඒ සියල්ල ප්‍රහාණය කරලා කාමයන්ගෙන් වෙන් වෙලා ඒ වගේම අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේට මම්පත් වුණා. ඊට පස්සේ ဒုတိ ය ධානයේට මම්පත් වුණා. ඊට පස්සේ තතිය ධානයේට මම්පත් වුණා. චතුර්ථ ධානයේට මම්පත් වුණා. චතුර්ථ ධානයේටපත් වෙලා මගේ හිත කර්මන්නේ කරගෙන මම මේ කර්මන්නේ වූ හිත චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙහෙවන්න යොමු කළා. මේක දුකයි කියලා මම පිළිසිඳ දැකගත් දැකගත්ත මේ දුක. ඒ වගේම මේ දුකට හේතුව තණ්හාව කියලා මම ඒක දැනගත්තා. මම ඒක ප්‍රහාණය කළා. මම මේ දුක නැති කිරීමෙන් ලබන මහා සදාකාලික සැපත නිර්වාණය සාක්ෂාත් කරගත්තා. ඒ නිවනට යන ඒකායන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය මම භාවිතා කළා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය මම හොඳට අවබෝධ කරගත්තා. ඒ වගේම ආශ්‍රවය කුමක්ද කියලා මම ආශ්‍රවය කුමක්ද කියලා දැනගත්තා. ආශ්‍රවයේ සමුදය මං කුමක්ද කියලා දැනගත්තා. ආශ්‍රව නිරෝධය මොකක්ද කියලා දැනගත්තා. ආශ්‍රව නිරෝධ කරන මාර්ගය මම දැනගත්තා. මෙන්න මෙහෙම දැනගත්තා මට මේ අභ්‍යන්තර සංඥානක කය පිළිබඳව අහංකාර මහංකාර මානානුසයන්ගෙන් මගේ හිත නිදුනා මගේ හිත සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් මිදුනා කීනා ජාති වූ සිතම් භ්‍රමචරියන් කතං කරණීයම් නාපරං ඉත්තත්තාය ආදී වශයෙන් මම කල යුතු කිස ඉවත් කරපු කෙනෙක් මට ආයෙ කරන්න වැඩක් නැහැ. මම මගේ ජාතිය සීන වුණා, මගේ ජාතිය ෂේ වුණා, ඉදීම ඉවත් වුණා. නැවත උපදීම පිණිස යමක් මට කරන්න දෙයක් නැහැ. මාර්ගයේ පිණිස යමක් මට කරන්න දෙයක් නැහැ. ආදී වශයෙන් මම මෙන්න මෙහෙම ධර්මය අවබෝධ කරගත්තා. ආදී වශයෙන් ප්‍රකාශ කරනවා නම් පින්වත්නි සතුටු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අභිනන්දනය කරන්න, අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙමෙයි නැවත ප්‍රශ්න අහන්න. ඔබට බාහිර සමිඥානක කයවල් පිළිබඳ කොහොමද දැනුනේ? මේ විදිහටමයි පින්වත්නි. ඒ තනත්තා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම තථාගතයන්න් වහන්සේගෙන් එහෙම නැත්නම් තථාගත ශ්‍රාවකයන්න් වහන්සේ නමකගෙන් මෙන්න මෙහෙම ධර්මයේ ඇහුවා. ධර්මයේ ඇහුවට පස්සේ ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මම සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝගාසෝ පබ්බජ්ජා කියලා ගිහි ගෙදර බොහෝම කම්කටොළු සහිතයි කියලා හිතාගෙන ඉස්සල්ලා වගේම ඉස්සල්ලා වගේම පින්වන්නේ ආර්ය සීලස්කන්ධයෙන් පැවිදි වෙලා ආර්ය සීලස්කන්ධයෙන් ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් ආර්ය සති සම්පජානනයෙන් කටයුතු කරලා ධානාදී ධර්මයන් උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ වගේම ආශ්‍රවයන් පිළිබඳ සියලු දේවල් දකිමින් මේ සසර දුකෙන් අත මිදුණ විදිහ විස්තර කරන බව සඳහන් කරන්නට යෙදුනා. ඉතින් මම නැවතත් ඊටාම කෙටියෙන් මේ කාරණාවල් 6 මතක් කරනවා නම් මේ සූත්‍ර දේශනාවට පින්වත්නි චබ්බිසෝදන කියලා නම ලැබිලා තියෙන්නේ. හය පැත්තකින් පිරිසුදු බව විමසන හින්දා හය විදිහකින් පිරිසුදු බව විමසනවා. පළවෙනි ආකාරයක තමයි කවුරු හරි රහතන් වහන්සේ නමක් කියලා කිව්වොත් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා සතර බෝහාරයේ පිළිබඳව ප්‍රශ්න අහමින් සතර බෝහාරයෙන් උපාදානයන්ගෙන් මිදුනද සතර වහාරය පිළිබඳ උපාදානයන්ගෙන් මිදුනද ආශ්‍රවයන්ගෙන් මිදුනද කියලා ප්‍රශ්න අහන්න කියනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය පිළිබඳව එහි උපාදානයන්ගෙන් මිදුනද එහි ආශ්‍රවයන්ගෙන් මිදුනද කියලා ප්‍රශ්න අහන්න ඕන. ඒ වගේම ධාතු 6 පිළිබඳව ඒ ධාතු 6 පිළිබඳව උපාදානය මිදුනද ආශ්‍රවයන්ගෙන් මිදුනද කියලා අහන්න ඕන. ඒ වගේම අභ්‍යන්තර බාහිර බාහිර ආයතන 6 පිළිබඳව උපාදානයන්ගෙන් මිදුනද ආශ්‍රවයන්ගෙන් මිදුනද කියලා ප්‍රශ්න අහන්න ඕන. ඒ වගේම අභ්‍යන්තර සංඥානක කය පිළිබඳව අහංකාර මමංකාර මානානුසයෙන් තමන්ගේ හිත මිදුනද ආශ්‍රවයන්ගෙන් මේ හිත මිදුනද කියලා අහන්න කියන ඊට පස්සේ බාහිර සංඥානක කය පිළිබඳව අහංකාර මහා මමංකාර මානානුසයන්ගෙන් තමන්ගේ හිත මිදුනද ආශ්‍රයන්ගෙන් මිදුනද කියලා මෙන්න මේ හය ආකාරයකින්ම ප්‍රශ්න අහන්න ප්‍රශ්න විමසන්න කියලා සඳහන් කරන්නට යෙදුනා. එතකොට ත්‍රිපිටකය තුළ මේ සූත්‍ර දේශනාව තුළම අන්තර්ගත වෙන විදිහට අටුවා විස්තර කරනවා. මෙන්න මෙහෙම හය පැත්තකින්ම ප්‍රශ්න අහමින් විස්තර කරනකොට කලින් සඳහන් කළා වගේ බොහෝම ඇසූ පිරූතන් තියෙන බොහෝම බහුශ්‍රත ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න විසඳීමේ දක්ෂ ස්වාමින් වහන්සේලා දැනගෙන හෝ නොදැනගෙන හෝ යම් ආකාරයක මේ සියලු පිළිතුරු ලබා දෙනකොට ඇත්තටම බොහෝ වෙලාවට රහතන් වහන්සේ නමක්ද කියලා ඒත් හොයන්න සමහර වෙලාවට අපහසු වෙනවා. එතකොට සමහර වෙලාවට සිහිය තියෙන පුතජන ස්වාමීන් වහන්සේලාටත් රහතන් වහන්සේලා හා සමාන බොහෝ ගතිගුණ තියෙනවා. ඒ නිසා හොයන්න අපහසු බව. එතකොට ආගමන ප්‍රතිපදාව පවා බලන්න කියලා කියන. ඒ කියන්නේ කොහොමද මේ කොයි කාලයක ඉඳන්ද මේ විදිහට උත්සාහ කළේ කොහෙද හිටියේ එහෙම කතා බහ කරනකොට මේ ස්වාමීන් වහන්සේ නිදි මරීමේහි දක්ෂ කෙනෙක්ද නිදි මරණ කෙනෙක්ද නිදි වරණ කෙනෙක්ද නිින්ද පාලනය කරන කෙනෙක්ද ජාගානියා ජාගාරියානු යෝගයෙන් හිටපු කෙනෙක්ද එහෙම නැත්නම් බොහෝ සැතපුණ කෙනෙක්ද දහවලට නිදපු කෙනෙක්ද මහරෑ නිදාගත්ත කෙනෙක්ද පැය ගණනාවක් දවස පුරා නිදාගෙනද ආදී වශයෙන් විමසන්න කියනවා. ඒ වගේම සිව්පසයට ඇලීමෙන්ද කටයුතු කරන්නේ ආහාරයට තියෙන ගිජුකම, සිවුරට තියෙන ගිජුකම, සෙනසුනට තියෙන ගිජුකම ආදී වශයෙන් බෙහෙත් හේත් වලට තියෙන මහා ගිජුකම මේ වගේ ලොල් වෙලාද කටයුතු කරන්නේ ආමිතයේ කිජු වෙලාද එහෙම පිළිවෙතක්ද තිබ්බේ කියලා විමසන්න කියනවා. ආදී වශයෙන් පිළිවෙත්වල යෙදුනද වත් පිළිවෙත් ආදී දේවල් වල යෙදුනද බුද්ධ වන්දනා ආදී දේවල් කළාද ආදී වශයෙන් පිළිවෙත පිළිබඳ ඒ ආගමන ප්‍රතිපත්තිය පිළිබඳ බොහෝ කාලයක් තිස්සේ කොහොමද කටයුතු කළේ කියලා විමසන්න කියනවා. ඒ ප්‍රතිපත්තියත් එක්ක විමසනකොට අපිට හොඳ ප්‍රතිපත්තියකින් නම් සපුරාගෙන තියෙන්නේ ඒකාන්ත වශයෙන්ම ගංගා යමුනා කියන නදී දෙකේම ජලය එක හා සමාන වෙනවා වගේ ඒ ආගමන ප්‍රතිපත්තියත් තමන්ගේ ප්‍රතිපදාවත් ඒ පිළිවෙතත් ඔක්කොම සමාන නිසා සතුටු වෙන්න කියලා සඳහන් කරන්නට යෙදුණා. ඒ නිසා අපි හොඳට මේ කාල වේලාවට අනුව මේ දේශනා කළ මේ සූත්‍රය බොහෝම හොඳට පින්වත්නි අධ්‍යයනය කරන්නට ඕන. අධ්‍යයනය කරනකොට අපිට විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. අපේ තියෙන බොහෝ ගැටලු විසඳෙනවා. අපි ධර්මයෙන් පරිණත වෙනවා. අපිට නොබියව ඕනම කෙනෙක් ඉදිරියට ගිහින් කතා කරන්න තරම් දක්ෂතාවයක් ගොඩනගෙනවා. ඊට අටකතාවත් එකතු කරගෙන අටුවාව කොහොමද අතීතයේදී අර්ථකථාචාර්යන් වහන්සේලා මේ වගේ අවස්ථාවලදී කොයි වගේ தත්වයකටකින් මේ ප්‍රශ්න විසඳුවාද ආදී වශයෙන් සම්මා සම්බුද්ධ ශාසනය තුල එඩිතරව බොහෝ ඕනෑකමින් ಗುಣ පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා පිළිබඳව බය නැතුව ඕනෑම කෙනෙකුට කතා කරන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම රහතන් වහන්සේ නමක් කවදාකවත් මේ පිළිබඳ නොදැනගෙන ඉන්න විදිහක් නැහැ. මහරහත් ත්වයට පත් වෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ඕන. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ චෛතසික ධර්ම 8ක් හිතේ වැඩෙන ಗುಣධර්ම 8ක්. මේ ಗುಣධර්ම 8 වැඩිීමේ ලෝකය, කාම රූප අරූප කියන ලෝක තුනම ඉක්මවා යන්න තරම් ලෝකෝත්තර සුවය ලබන්න තරම් දස සංයෝජනයන් සක්කාය දිට්ඨියෙන් පටන්ගෙන අවිද්‍යාවෙන් කෙලවරමනේ සියලු සසරට ඇදබැඳ තබන උපාදාන ස්කන්ධ පංචකයට ඇදබැඳ තබන සියලු බන්ධනාර්ථයෙන් ඒ සංයෝජන කියලා කියනවා මේ වගේ ඉවත් වෙන්න මේ වගේ ඉවත් තුන කෙනා කොයි වගේ මානසික මට්ටමකද ඉන්නේ ඒ පිළිබඳ නොබියව ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් ඒ වගේම ඒ පිළිබඳ නොබියව අහන්න පුළුවන් තරම් මේ පරියත්ති ශාසනය පාවිච්චි කරලා හොඳට ත්‍රිපිටක ධර්මය හදාරමින් ඒ පිළිබඳ ගවේෂණය කරමින් ප්‍රශ්න අහන්න තරම් ඉතාම විවෘතව සියලු දේවල් ඉදිරිපත් කරන්න තරම් මේ ධර්ම ග්‍රන්ථ තුල අවශ්‍ය උපරිම කරුණු තියෙන බව මෑත කාලේනම අපි බොහෝම සතුටින් ප්‍රකාශ කරන්නට ඕන. එතකොට ඒ නිසා මේ පින්වතුන් හැමදෙනාටම අපි ආරාධනා කරනවා අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් ත්‍රිපිටක ධර්මයේ හදාරන්න ඕන බොහෝම හොඳට ත්‍රිපිටක පොත් වහන්සේ හදාරන්න ඕන අට කතාව බොහෝම ගෞරවයෙන් ටීකා ග්‍රන්ථය බොහෝම ගෞරවයෙන් හදාරනකොට අපිට විශාල ශ්‍රද්ධාවක් බුදුන් වහන්සේ පිළිබඳ ඒ ධහම පිළිබඳ මහා සංඝරත්නය පිළිබඳ තුනුරුවන් විසේ විශාල ශ්‍රද්ධාවක් ඇති වෙනවා ඒ ශ්‍රද්ධාව උපයෝගී කරගෙන ඔබ අපි හැමදෙනාටම පුළුවන්කමක් තියෙනවා උඩුකය ඍජුව තියාගෙන භාවනා කරමින් සියලු සසර දුකෙන් අපිට මිදෙන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා අපි මේ හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති හැමදෙනාටම තෙරුවන් සරණයි